කුමාරයාට අයත් භූමි ප්‍රදේශයේහි අනේපිට සිටුතුමා විසින් ඉදිකර පූජා කරන ලද ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයෙහි භාගතුන් වහන්සේ භික්ෂූන් නමතා මා පුඤ්ඤ භායි සූත්‍රය දේශනා කළා. මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ භික්ෂූනි පුණ්‍යයට බිය නොව සුඛස්සේ තම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤන්ති යම් කිසි පුණ්‍ය යන නමක් තිබෙනවා නම් භික්ෂූනි එය සැපයට නමක් එම නිසා භික්ෂූනි පුණ්‍යයට බිය නොවව්. පින් කිරීමට බිය නොවව්. යනුවෙන් භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. අභිජානාමි කෝපනාහම් භික්ඛවේ දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං ඉත්තං කන්තං මනාපං විපාකං පච්චුන භූතං භික්ෂූනි මවිසින් දීර්ඝ කාලයක් පුරා කරන ලද පුණ්‍ය කර්මවල ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ඵල විපාක හොඳින් දනිමි. සත්ත්වස්සානි මෙත්තං චිත්තං භාවේසින් සත්ත්වස්සානි මෙත්තං චිත්තං භාවිත්වා සත්ත සංවට්ට විවට්ටකප්පේ නයිමං ලෝකං පුනරාගමාසෙන් වර්ෂ සතක් වඩන ලද මෛත්‍රිය සිතින් සංවට්ට විවට්ට කල්ප හතක් නැවත මනුෂ්‍ය ලෝකයට නොපැමිණියමි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වර්ෂ සතක් මෛත්‍රී සිත වැඩිීමෙන් මෛත්‍රී භාවනාව වැඩිීමෙන් නැවත මනුෂ්‍ය ලෝකයට කල්ප සතක් මහා කල්ප සතක් නොපෙමිණි බව සංවට්ඨමානස්සුදාහම් භික්කවේ ලෝකේ ආබස්ස රූප බෝහෝමි ලෝකය නස්නා කල්හි මම ආබස්සර බ්‍රහ්ම ලෝකයට ගියමි විවට්ඨමානී ලෝකේ ශුන්‍යං බ්‍රහ්ම විමානං uppajjami ලෝකේ නැවත හැදෙන විට විවට්ට සංකල්පෙහි නැවත ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයට පැමිණෙනවා. එහි තේරුම තමයි මහා බ්‍රහ්මයා වශයෙන් බ්‍රහ්ම ලෝකේ ප්‍රථමයෙන් උප්පත්තිය ලැබීමට වාග්ය සම්පන්න වුණා කියලා. తత్ర සුදම් දික්කවේ සත්තක්ඛතුම් බ්‍රහ්මා හෝමි මහා බ්‍රහ්මා අභිභූ අනභිභූතෝ අඤ්ඤදත්තු දසෝ වසවත්ති මහණෙනි සත්වරක් බ්‍රහ්ම වීමි මහා බ්‍රහ්ම වීමි අන්න බ්‍රහ්මයන් අභිභවමින් කිසියෙකු විසින් අභිභවණයට ලක් නොවීමෙන් සියල්ල දකිමින් අන්‍යයන් තමා වශයෙහි පවත්වමින් තමන්ට වූමනා පරිදි අන්‍යන්න පාලනය කරමින් මේ කල්පසත මහා බ්‍රහ්මය වශයෙන් වාසය කරන්ට ඒ වර්ෂ සතක් මෛත්‍රී ධානයේ වැඩූ එක පිණින් හැකි වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චත්තින් සක්කත්තුං කෝපනාහං භික්කවේ සක්කෝ අහෝසින් දේවානමින්දෝ භික්ෂූනි සත්තිස්වරක් සක්ක දේවේන්ද්‍රව උපන්නේ. අනේක සතක්කත්තු රාජා අහෝ සිං චක්කවත්ති ධම්මිකෝ ධම්මරාජා චතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්ත රතන සමන්නාගතෝ නොඑක් සිය ගණන් ජීවිතවල ශක්තිති රජ බවට පත් වුනේමි. ධාර්මික වූ ධර්මයෙන් රජය දිනන ලද සතර මහා දීපේ අධිපති වූ සියලු ජනයන්ට උතුම් වූ රතන හතකින් සමන්විත වූ චක්‍රවර්ති මහරජ වූ බව නොඑක් සිය ගණන් අත්බවවල නොඑක් සිය ගණන් ආත්ම භාවවල මෙසේ ශක්ති වූ බව බුදුන් වහන්සේ දේශනා කරනවා ඉන්පසු බුදුරජාන් වහන්සේ ඒ ශක්තිති වීමෙන් ඒ ශක්තිති වූ ජීවිතවල ලබන ලද සම්පත්තීන් විස්තර කරනවා. තස්සමයිහම් භික්කවේ ඉමානි සත්ත රතනානි අහේසු. භික්ෂූනි ඒ මට මෙන්න මේ රතන හත ලැබුණා. සේයති ධම් මොනවාදයක් චක්ක රතනක් හත්ති රතන අස්ස රතන මණි රතන ඉත්ති රතනං ගහපති රතනං හරිනායක රතන මේව සත්තම චක්‍ර රතනය හස්ති රතනය අශ්ව රතනය මාණික්‍ය රත්නය ස්ත්‍රී රත්නය ගෘහපති රත්නය සහ සත්‍යනි වූ පරිනායක රත්නයයි චක්‍ර රත්නය කියලා කියන්නේ චක්‍රායුධය පහළ වෙනවා. දිව්‍යමය වූ දහසක් අර ඇති දිව්‍යම වූ සක්‍රුවන පහළ වෙනවා. ඉන්පසුව උතුම් වූ මංගල අස්ති රාජයෙක් පහළ වෙනවා. උපෝසත කුලේ හෝ චන්දත්ත කුලයේ හෝ ආකාශචාරී වූ හස්ති රතනයක්. එම හස්තියානේහි නැගී ලෝකය වටා එක් වටයක් ගොස් ඇවිත් උදේ ආහාරය ගත හැකි බව බුදුරජාන් වහන්සේ දේශනා කළා. මෙවැනිම ආකාරයේ වලාහක කුලයේ ආකාශචාරී වූ අස්වරතනයක් පහළ වෙනවා. මාණික් රත්නයක් පහළ වෙනවා. රෑ දවල් කීමට තරම් ප්‍රභාස්වර වූ ආලෝක සම්පන්න වූ උතුම් වූ මාණික් රත්නයක්. තමන්ගේ සිතෙහි අනුම පවත්නා කිසි විටක තමන්ගේ සිතිවිලි වලට පටහැනිව ක්‍රියා නොකරන ස්ත්‍රී රතනයක් පහළ වෙනවා. සස්වාමික හෝ අස්වාමික වූ ගොඩවිම හෝ දියෙහි හෝ ඇති බොහෝ වූ නිදන් දකින දිව්‍යමය චක්ෂුසකින් දිවසකින් යුත් ගෘහපති රත්නයක් පහළ පරසේනා මදින්නට හැකියාව ඇති දහසකට අධික වූ පුතුන් අතරින් ජේෂ්ඨ වූ හරිනායක රත්නය ජේෂ්ඨ වූ පුත්‍රත්නය ලැබෙනවා. ඔහු විසින් සියලු රාජ්‍ය පාලන කටයුතු ශක්තිති රජු වෙනුවෙන් නොපිරියලා ඉටු කරනවා. පරෝ සහ සංකෝපණමේ භික්ඛවේ පුත්තා අහේසෝ සූරා වීරංග රූපා පරසේනප්පමද්දනා සෝහං ඉමං පඨවි සාගර පරියන්තං අදන්දේන අසත්තේන ධම්මේන අභිවිජය අජ්ජෝවසින්ති සතුරන් මලින්නට සාමත් වූ දහසකට අධික වූ සූර වීර වූ සංග්‍රාමචර වූ දහසකට අධික වූ පුතුන් ලැබෙනවා ඒ මම සාගරයේ තෙක් සියලු පොළව අදන්දයෙන් අශස්ත්‍රයෙන් දඬු වලින් තොරව ආයුධ වලින් තොරව ධර්මයෙන් අභිවිජය කරමින් දිනා ගනිමින් වාසය කර බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එක වරක් එක භවයක අවුරුදු 7ක් මෛත්‍රිය සිත වැඩිවීමෙන් භාගතුන් වහන්සේ දීර්ඝ කාලයක් ලබා තිබෙන පුණ්‍ය ඵල විපාකය මේ ආකාරයට භාගතුන් වහන්සේ දේශනා කරනවා පස්ස පුඤ්ඤානම් විපාකං කුසලානං සුකේසිනෝ මහණෙනි පුණ්‍ය ඵල විපාකය දකිව් කුසල ඵල විපාකය දකිව් සුව එලවන්නා වූ පුණ්‍ය දකිව් මෙත්තං චිත්තං විභාවිත්වා සත්තවස්සානි භික්කවේ මෛත්‍රිය සිත හොඳින් වැඩිවීමෙන් භික්ෂූනි මේ අවුරුදු 7ක් සත්ත්ව සංවට්ට විවට්ට කප්පේ නයිමං ලෝකං පුනරාගමං සතක් වූ සංවෘත විවර්ත කල්ප නැත්නම් සතක් වූ නැසෙන්නා වූ නැවත සැදෙන්නා වූ කල්ප සතක් මනුස්ස ලෝකයට පුනරාගමන වශයෙන් ඉපදීම් වශයෙන් නොපෙමිණීම සංවට්ටමානේ ලෝකම්මී හෝමි ආබස්ස රූපගෝ ලෝකේ නැසන කල්හි ආබස්සර බ්‍රහ්ම ලෝකයට පැමිණීමේ විවට්ටමානේ ලෝකම්හි ශුන්‍යම් බ්‍රහ්මූපගෝ අහුම් ලෝකේ නැවත සැදෙන කල්හි ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයේහි ප්‍රථමයෙන් ඉපදුනිමි සත්තක්කත්තුම් මහා බ්‍රහ්මා වසවත්ති තදාහුම් සත්වරක් අන්‍යයන් තමාගේ පාලනයට යට කරගත් මහා බ්‍රහ්මීක් වීමයි. චත්තින් සක්කත්තුන් දේවින්දෝ දේවරජ්‍යම කාරයින් 37වරක් දේවේන්ද්‍රව දිව්‍ය රාජ්‍ය කරන ලදී. චක්කවර්ති අහුන් රාජා ජම්බුදීපස්ස ඉස්සරෝ චක්‍රවර්ති සක්විති රජවිය ජම්බුදීපේට ඊශ්වරෝ මුද්ධා වසිත්තෝ කත්තියෝ මනුස්සාධිපතියහු සියලු රජවරුන්ට මුර්ධාභිෂික්ත රජවීම සියලු මනුස්සයන්ට අධිපති වීම අදණ්ඩේන අසත්තේන විජය්‍ය පටගින් ඉමං දණ්ඩයෙන් තොරව ආයුධයෙන් තොරව මේ පොළොව දිනුවෙමි ආසාහසේන ධම්මේන සමේන අනුශාසියම් දැහැමින් සෙමින් මනුස්සයන්ට අනුශාසනය කළෙමි ධම්මේන රජ්ජං කාරිත්වා අස්මින් පඨවි මණ්ඩලේ ධම්මේන රජ්ජං කාරිත්වා අස්මින් පඨවි මණ්ඩලේ ධර්මයෙන් රාජ්‍ය කෙලිමි මේ පොළොව තලෙහි මහද්ධනේ මහා භෝගේ අඩ්ඩේ අජායිසං කුලේ මහා ධන ඇති මහා භෝග ඇති ආජ්‍ය වූ කුලෙහි උපන්නේමි. සබ්බකාමේහි සම්පන්නෝ රතනේහි ච සත්තහි. බුද්ධා සංඝාහ කාලෝකේ තේහි ඒතං සුදේශිතං. සෑම කාම සම්පතක්ම සප්ත රතනයන්ම ලැබුවෙමි. ලෝකේහි බුදවරු ලෝකයට සංග්‍රහ කරන්නෝ වෙති. උන්වහන්සේ විසින් මේ කාරණය ප්‍රකාශ කරන ලදී. ඒස හේතු මහන්තස්ස පටිව්‍යායේන වුච්චති මෙවැනි හේතු සම්පත් ඇති වූයම් පෘථවීශ්වර වූයම් පහූත වික්තූපකරණෝ රාජා හෝමි ප්‍රතාපව බොහෝ උපකරණ ලද්දෙන් රජ වූයමි ප්‍රතාපව ඉද්ධිමා යසවා හෝමි ජබ්බුසන්දස්ස ඉස්සරෝ ඉරිදිමත් වීමි යසස් පිරිත් සහිත වීමේ ජම්බුදීපයට ඊශ්වර වීමේ කෝසුත්වා නප්පසීදෙය්‍ය අපි කන්හා විජාතියෝ සක්විති රජ කෙනෙකුට වඩා අඩු උපතක් ලද මිනිසුන් මේ කාරණේ ආසා කෙසේනම් නොපාදීද තස්මාහි අත්තකාමේන මහත්ත මබිකංකතා සද්ධම්මෝ ගරුකාතබ්බෝ සරං බුද්ධාන ශාසනං එහෙයින් අර්ථ කැමැත්තා වූ මහත් වූ දේ පතන්නා වූ තමන්ගේ දියුණුව පතන්නා වූ සද්ධර්මයට ගරු කරන්නා වූ පුද්ගලයන් වව සද්ධර්මයට ගලු කර යුතුයි බුද්ධ ශාසනය කළ යුතුයි මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ තමන් විසින් අවුරුදු 7ක් වැනි කෙටි කාලයක් මෛත්‍රී ධානය සිත වැඩිමින් සසරදී ලබන ලද නැවත නැවත ලබන ලද බොහෝ වූ පුණ්‍ය ඵල විපාකයන් භික්ෂූන්ට දේශනා කළා. මේ ආකාරයට භාගතුන් වහන්සේ මා පුඤ්ඤ භායි මහණෙනි පුණ්‍යයට විය නොවව් යනුවෙන් හඳුන්වන ලද සූත්‍ර දේශනාව අවසන් කළා.